හැම දිනාටම තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත් තථාගතයන් වහන්සේ නිසා බිහි වුණා වූ උතුම් ධර්ම රත්නයටත් ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහි වුණා වූ උතුම් ආර්ය බුද්ධල මහා සංඝ රත්නයටත් নমස්කාර කරනවා. নমස්කාරය වේවා. අද අපි සූත්‍ර දේශනාවට තෝරගත්තේ කකචූපම සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී එක් කලෙකින් භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර සමීපයේ වූ චේතවන නම් මණීපිඩු මහසිටුගේ ආරාමයේ වැඩ වාසය කරති. එකල්හි මොළියපග්ගුණ භික්ෂුව වේලාව ඉක්මවා භික්ෂූණින් හා එක්ව වාසය කරන්නේ. ඉතින් කිසි භික්ෂුවක් මොළිපග්ගුණ භික්ෂුව ඉදිරියේ මේ භික්ෂුණින්ගේ අගුණ කියාද මොළිපග්ගුණ භික්ෂුව ඒ භික්ෂුවහා කිපියේ නොසතුටු වූයේ නඩුද පවරයි. ඉතින් කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියේ මොලිපබ්බුන භික්ෂුන්ගේ නුගුණ කියාද ඒ භික්ෂුණීහු ඒ භික්ෂුව සමග කිපියාහු නොසතුට සිත්ත්තාහු නඩුද කියයි. මොලිපබ්බුන භික්ෂුව මේ තරම් භික්ෂුණීන් හා එක්ව වාසය කරයි. එක්බිති එක්තරා භික්ෂුවක් තෙම භාගතුන් වහන්සේ යම් තැනෙක කීද එතනට පැමිණියේ. පැමිණ භාගතුන් වහන්සේ වැඳ එකක් පසක උන්නේය. එකක් පසක උන්නා වූ ඒ භික්ෂුව තෙම භාගතුන් වහන්සේට මිසී සැලකලේ. ස්වාමීනි මොලිපග්ගුණ භික්ෂුන් වහන්සේ වේලාව ඉක්මවා භික්ෂුණීන් හා එක්ව වාසය කරයි. ස්වාමීනි වහන්සේ ඉදින් යම් භික්ෂුවක් මොලිපග්ගුණ භික්ෂුව ඉදිරියේ ඒ භික්ෂුණන්ගේ නබන කියාද එයි මොලිපග්ගුණ භික්ෂුව කිපියේ නොසතුට සිත් ඇති නඩුද කියයි. ඉතින් කිසි භික්ෂුවක් ඒ භික්ෂුණී ඉදිරියේ මොලිපග්ගුණ භික්ෂුවගේ නබන කියාද එයින් ඒ භික්ෂුණිය කිපුණා නොසතුට සිත් ඇත්තව නඩුද කියයි. ස්වාමීනි මොළීපග්ගුණ භික්ෂුව මෙතරම් භික්ෂුණීන් සමග එක ප්‍රවේශයයි කියන. එක්බිති භාගතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් ඇඳා මාන මෙහිව මේ මගේ වචනින් සාස්තු වහන්සේ ඔබ කැඳවන්නේ කියා මොළීපග්ගුණ භික්ෂුව කැඳවායවයි වදාස. ඒ භික්ෂුතම එසේ ස්වාමීනි කියා භාගතුන් වහන්සේට පිළිතුරු දී මොළීපග්ගුණ භික්ෂුව යම් තැනකද එතනට පැමිණියේ. පැමිණ මොළීපග්ගුණ භික්ෂුවට මෙසේ කීයේ. ඇවැත්නි පග්ගුණය ශාස්තුන් වහන්සේ ඔබ කැඳවනසේක. පැවැත්නි එසේ කියා මොළිපග්ගුණ භික්ෂුතෙම මේ භික්ෂුවට පිළිතුරු දී භාගතුන් වහන්සේ යම් තැනකදී එතෙන්ට පැමිණියේ. ගොස් භාගතුන් වහන්සේට වැඳ එකත්වස්ස වුණේ. එකත්වස්ස වුණා මොළිපග්ගුණ භික්ෂුවට භාගතුන් වහන්සේ මෙසේ වදාළා. පග්ගුණේ ඔබ වේලාව ඉක්මවා භික්ෂුණීන් හා එක්ව වාසය කරන්න කිව්වා. ඉතින් ඔබ කිසි භික්ෂුවක් ඔබ ඉදිරියේ භික්ෂුණුන්ගේ නුගුණ කියාද එයින් කිපියේ නොස්තුරු සිත් ඇති නඩුද කියන්නේ. ඉතින් කිසි භික්ෂුවක් ඒ භික්ෂුණුන් ඉදිරියේ ඔබගේ අගුණ කියාද එයින් මේ භික්ෂුණීන් කිපියා වූ නොසොරු සිත් ඇත්තා වූ නඩුද කියයි. පග්ගුණී ඔබ මෙරත් මෙපරිද්දෙන් භික්ෂුණීන් සමග මිශ්‍ර වාසය කෙරෙහි යම් සැබෑද? ස්වාමීන් එසේ පග්ගුණී ඔබ ශ්‍රද්ධාවෙන් දීගෙන් නිම පැවිදි වූ කුරු පුත්‍රයෙක් නොවේ. එසේ ස්වාමීන්. පග්ගුණී යම් හේකින් ඔබ භික්ෂුණීන් සමග වේලාව ඉක්ම අත්ව වාසය කරන්නේද මේ විහෙරණින් ශ්‍රද්ධාවෙන් දීගෙන් නිත්ව ශාසනයේ පැවිදි කුළු පුත්‍රයෙකුට නුසුදුසුයි. එයින් පග්ගුණය ඉතින් කිසියෙක් ඔබ ඉදිරියේ මේ භික්ෂුන්ගේ නුගුණ කියාද පග්ගුණය එහි එබඳු පංචකාම ගුණය ආශ්‍රය කොට ඇති ආශ්‍රෝ වෙද්ද පංචකාම ආශ්‍රය කොට ඇති යම් කල්පනාව වෙද්ද ඔවුන් දුරු කරෝ දැන් මෙතන පෙන්නනවා මේ ගේසිතා ඡන්දා කියලා ගේසිතා විතක්කා කියලා ඒක සංකල්පනාවක් තියෙනවා නම් ආසාවන් තියෙනවා ඡන්දයක් තියෙනවා අන්න ඒක දුරු කරන්නයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. පග්ගුණීෙහිදී මගේ සිත නොපෙරළේවා. ලාමක වචන නොකියන්නේ. හිතවත්ව අනුකම්පා කරමින් මෛත්‍රී සිත් ඇත්තේ දේශ සිත් නැත්තේ වාසය කරන්නේ මෙසේ ඉක්මී යුතුය. යම්කිසි ආශ්‍රවයන් මේ වගේ දෙයක් ඒ කියන්නේ දේශ ඡන්දයක් විතක්කයක් ඒ වගේ දෙයක් තියෙනවාද ඒක පහ කරන්නයි කියලා තථාගතයන් වහන්සේ කිව්වා. මගේ සිත නොපරලේවා ලාමක වචන නොකියන්නේ හිතවත්ව අනුකම්පා කරමින් මෙත්තා සිත් ඇත්තේ ද්වේෂ සිත් නැතුව වාසය කරමින් කියලා හික්මනවා කියලා. ඒක මෙතෙන්දි කියනවා නාචේව මේ චිත්තම් විපරිණතම් භවිස්සති කියලා. මගේ සිත නොපරලේවා කියන එක. මේක අපි තව ටිකකින් බලනවා ටිකක් පිළිවෙලකට. මොකද්ද මේ තථාගතයන් වහන්සේ මේ සිත පෙරලෙන්න ඉපා කියලා පෙරලෙන්න නැතු තියාගන්නවා කියලා කියන්නේ මොකද්ද කියන එක? එතකොට තථාගතයන් වහන්සේ මේක පෙන්නනවා ඊළඟට මෙසේ හික්මිය යුතුය පග්මුණි මෙසේ වනායි ඔබ විසින් හික්මිය යුතුය පග්මුණි මෙයින් ඔබ ඉදිරියේ කිසියම් භික්ෂූන්ට අතින් පහර දෙන්නේ කැටයකින් ආයුධයකින් එහෙම පහර දෙන්නේ එබඳු යම් පංචකාම සාගත වූ ආසාව වෙද්ද ඒ පංචකාම සාගත වූ කල්පනාව වෙද්ද ඔවුන් දුරු කරනවා පග්මුණි එහිදී ඔබ විසින් මෙසේ හික්මිය යුතුය මාගේ සිත නොපරිලේවා ලාමක වචන නොකියන්නේ. හිතවත්ව අනුකම්පා ඇත්තේ මෛත්‍රී සිත් ඇත්තේ ද්වේෂ සිත් නැත්තේ වාසය කරන්නේ. පගුණි මෙසේ වනාය ඔබ විසින් ඉක්මනේ. ඒතකොට මෙතන හුඟාක් මේ අල්ල ගන්න ඕනේ මෙන්න මේ මෙන්න මේ වචනේ තමයි භාවිතා කරන්න ඕනේ භාවනාවට. න චේව මේ චිත්තං විපරිණතං භවිස්සති. නච පාතිකං වාචං නිච්චාරිස්සාමි. හිතානුකම්පීච විහරස්මි මෙත්තාචිතෝ න දෝසන්තරෝති. එතන එතන වාක්‍ය තුනක් තියෙනවා. න චේව මේ චිත්තං විපරිණතං භවිස්සති. විපරිණාමයටපත් නොවේවා කියලා. නච පාපිකං වාචං පාපක වූ වචනයන් නිච්චාරෙස්සාමි. ඒවා පිට කරන්නේ නැහැ. හිතානුකම්පී ච විහරස්සුනි විහරස්සාමි මෙත්තාතිචෝ මෙත්තා චිත්තේ පවත්තනෝ න දෝසන්තරෝ දෝෂාගත සිතක් පවත්තන්නේ නැහැ කියලා. පග්ගුණි මෙහි එහෙයින් මෙහි ඔබට කිසිවක් අගුණ කියන්නේ නම් පග්ගුණි එහිදී ඔබ පංචකාම සාගත වූ ආසාව වෙද්ද පංචකාම සාගත වූ කල්පනාව වෙද්ද ඔවුන් දුරු කරෝ. පග්ගුණි එහි ඔබෙහි මෙහිදී හික්මිය යුතුය. මාගේ සිත නොපරලේවා. ලාමක වචන නොකියන්නේ. හිතවත්ව අනුකම්පා ඇත්තේ මෛත්‍රී සිත් ඇත්තේ ද්වේෂ සාගත සිත් නැත්තේ වාසය කරන්නේ. පග්ගුණි මෙසේව නැහි ඔබ හික්මිය යුතුය. වග්ගී එහෙන් මෙහි ඔබට කිසිවෙක් අතින් පහර දෙන්නේ කැටයකින් පහර දෙන්නේ දණ්ඩකින් පහර දෙන්නේ ආයුධයකින් පහර දෙන්නේද පග්ගුණී එහිදී පංචකාම සාගත වාසාවෙද්ද පංචකාම සාගත කල්පනාවෙද්ද දුරු කරොන් එහිදී මෙතේ සික්මී යුතුය කියලා තථාගතයන් වහන්සේ අර විදිහටම අවවාද කරනවා ඉක්බිති භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් අමතන අමතලා මහණෙනි එක් කාලයක භික්ෂු ඒකාන්තයෙන්ම මගේ සිත සතුටු කළා හොය මානි එකල්හි භික්ෂූ නැමුතියේ. මානි මමෝනායි එක් වේලක් වළඳන ආහාරය වළඳමි. මානි එක් වේලක් වළඳන භෝජනය වළඳන්නේ නිරෝගී බවද උපাদ্রව රහිත ශරීරයාගේ <clears throat> සැහැල්ලු පැවතුම් නැති බවද කාය බලයේද සැප වීරයේද විඳිමි. මහණනි ඔබ ඔබලාත් එක් වේලක් වළඳව. මානි එක් වේලක් වළඳන ඔබට අල්පබාධ ඇති බවද නිරෝගී බවද ශරීරයගේ සැහැල්ලු බවද ශරීර බලයේද සප විහරණය නිමින්නාවයි කියේ. එතකොට දැන් මේ තථාගතයන් වහන්සේ පෙන්නවා මේක ඉස්සර කාලෙදී මේ මිනිස්සුන්ට මේ හාමුදුරුවරුන් වේල් තුන මේ මේ මේ දෙවිල ඒ වාගේ වළඳලා තියෙනවා. එතකොට ඒ රැයටත් ඒ පින්ඩපාතේ යනවා ඉතින් අපි දන්නවා ඔය පින්දපාතේ ගිහිල්ලා ඔය ඇතිවෙච්ච ප්‍රශ්න හිම. ඉතින් ඒ ඒ ප්‍රශ්නයන් ඒ කියන්නේ ඔය රෑ කරෝලිය ගිහිල්ලා ඉතින් අර මේ මේ මේ කොල්මනක් දැක්ක වාගේ කාන්තාවක් හිම බය වුණා. ඉතින් ඔය හාම්පලක් හාමුදුරුවෝ වලවල් වලට වැටුණා. ඒ වගේ දේවල් ඉතින් සිද්ධ වෙලා තියෙනවා. ඒතකොට බුදුහාමුදුරුවෝ ඊට පස්සේ විනය නීතියක් පැනෙවුවා මේ එක වේලක් දවල් 12ට ඉස්සෙල්ලා ආහාර ගන්න මෙහෙමයි කියලා. ඒ කාලේ කිව්වම මේ හිටපු භික්ෂුන් වහන්සේලා මේ බොහෝ දෙනෙක් මේ බොහොම සතුටින් ඒක පිළිගත්තා. ඉතින් සමහර භික්ෂුන් වහන්සේලා හිටියා ඒකට විරුද්ධ වෙච්ච වෙලා කතා කරපු අර සූත්‍ර දේශනාවක් එහෙම තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ ඒකයි අකමැති වුණා ඒවා අතහරින්න. ඒකට තථාගතයන් වහන්සේ කියන්නේ අර ඒ ඉතින් ඕක මැසේජ් එක ඉතින් ටිකින් ටික යන්න එපා බුදුහාමුදුරුවෝ එතනට කිව්වහම ඊට පස්සේ සෑහෙන කාලයක් යනවා ඈත පළාත් වලට යන්න. ඉතින් දැන් මේ මේ මේ විදිහට කිව්වහම ඒ බුදුහාමුදුරේ හිටපු ඒ ප්‍රදේශවල වික්ෂුන් වහන්සේලා ඒ ඒ වික්ෂුන් වහන්සේලාට ගොඩක් අනුශාසනා කරන්න වෙලා නැහැ. බුදුහාමුදුරෝ මේ සිහි කළාම මෙන්න මේක මෙහෙමයි කියලා සිහි ඉපදුවාම රාත්‍රියට ගන්නේ නැtei කියන එක ඒ ඒ ඒක ප්‍රමාණවත් වුණා. ඒක බුදුහාමුදුර උදාහරණයක් දෙනවා මහණෙනි මේ සමුදේත්මක සතර මංසන්දියක හොඳට මේ අස්සයන් යොදපු රටයක් තියනවාද පහසුවෙන් ගත හැකි තබන ලද කෙවිති තියනවාද ඒ අස්සයා দমনය කරන්න දක්ෂ වූ ආචාර්ය අස්වාචාර්යයේ මේ රතේට නැගලා ඒ වමතින් රැහැනගෙන දකුණුතින් කෙවිතියගෙන කැමති විදිහට මේ මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ ගමනවා ඉදිරියටත් යනවා පස්සටත් එනවා. අන්න ඒ වාගේ වික්ෂුන් වහන්සේලා ඒ මා විසින් අනුශාසනාවක් කළ යුතු නොවිය. ඒ වික්ෂුන්ට සිහි ඉපදීම පමණම ප්‍රමාණවත් තියෙනවා. ඒක බුදුහාමුදුරෝ දේශනා කරනවා එයින් ඔබලා මේ කුසලයේ අකුසලයේ කියන එක දුරුකරනද කුසලයේ කියන එක යෙදෙන්නේ කියලා. මෙසේ ඇති කල්ලි මේ ශාසනයේ මේ සීලෙන් අභිවෘද්ධියටද වැඩිවීමටද මේ විපුල බවටද වැමිනවා කියලා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි ගමට හෝ නියං ගමට හෝ නුදුරේ මාතු සල්වණයක් වෙයි. ඒ සල්වණයද සල්ගස් දූෂණය කරන පිළිලයක් ගැවසුනේ. ඒ සල්වණයට යහපත් කැමැත්තා වූ හිත කැමැත්තා වූ ඒ යම්කිසි පුද්ගලයෙක් ඒ පුද්ගලයා ඒ ඒ යම් කිසි ඒ සල්පැල තියෙනවද ඒවා සුද්ධ කරලා පිරිසුදු කරලා ඒ සල්වණේ මනාකොට සුද්ධ කරලා දාලා තියෙනවා. ඒ සුද්ධ කරාට පස්සේ ඉතින් ඒ මේ මේ සල්පැල තියෙනවද ඒ ගස් තියෙනවද ඒවා බොහොම හොඳට වැඩෙනවා විපුල බවටපත් වෙනවා. ඒ පරිද්දෙන්ම වික්ෂුන් වහන්සේලාත් ඒ අකුසලේ දුරු කරන්නයි කියනවා. කුසල ධර්මයේ යෙදුනහම එසේ ඇති කල්ලි ඔබද මේ ශාසනය බුද්ධියට වැඩි වැඩි වැඩිවීමටද විපුල බවටද පැමිණෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පෙර වූවක් කියමි මේ සවැත් නුවර වේදිකා නම් ගෘහණියක් පාවුවාය. මානි වේදිකා ගෘහපතිය ප්‍රිය වචනී කියන්නේ උණුගු නොවුවාය. සංසුන් සිත් ඇත්තියේ. වේදිකා ගෘහපතිගේ මෙබඳු ගුණ කීර්ති શબ્දයක් පහළව ගියේ. ඉතින් ගමේ ප්‍රචාර වෙලා තියෙන මේ මේ වේදිකා ගෘහණී කියන එක බොහොම හොඳයි කියලා. එතකොට මානවී වේදිකා නම් ගෘහණියගේ දක්ෂ වූ අලසන වූ හොඳින් වැඩපල කරන්නා වූ කාලේ නම් 16ක් වූවාය. මානී ඒ කාලේ නම් 16ට නුරුදු අදහසක් තියෙයි. වේදිකා නම් රූපතිය ප්‍රේවචන කියන්නේ ගුණගුණවන්න සංසුන්සිත ඇත්තිය. මගේ ආර්යාව පිළිබඳ කීර්ති රාවයක් පැතිර ඇත්තේ. කිමෙද්ද මගේ ආර්යාව තමා තුළ ඇත්තව කෝපය පහළ නොකරන්නේද? කෝපය නැති නිසාම කෝපය පහළ නොකරන්නේද? නැතහොත් හොඳින් මා වැඩපල කරන නිසා තමා තුළ ඇති කෝපය පහළ නොකරන්නේ. අධ්‍යාත්මික කෝපය නැති නිසා පහළ නොකරන්නේ කියන්නේ මම ආර්යව විමසන්නේ නම් මැනවි කියලා කල්පනාවක් ආවා. මාන්නේ ඉක්බිති කාර්යදාසිතම දවල් වී අවිදුවාය. මාන්නේ ඉක්බිති වේදිකා ගෘහපතිනිය කාලිදාසිට මෙසේ කිව්වයි බොල කාලිය. ඇයි ආර්යයන් කුමක් නිසා දවල් නැගිටේ? ආරායන් කිසියක් නැත. හේතුවක් නැතුවයි නිදාගත්තේ කියලා පැවසුවා. බල පෞකාරී. කිසිත් නැත්නම් දවල් අවදි වූයේ ඇයිදයි කියා කෝපම් වූයේ නසතුරු සිත් ඇත්ති මොහුන හකුලවා ගත්තා. මානි ඉක්බුතු කාලිදාසයට මෙමුදු සිතක් අදහසක් තිය. මගේ ආර්යතෙමු තමා කෙරේ ඇත්තා වූ කෝපේ පහළ නොකරන්නේ. නැත්තා වූ කෝපයක් නොවේ. මා විසින් වැඩබල හොඳින් කරන ලද හේයින් මගේ ආර්යවතුමු තමා කෙරේ ඇත්තා වූ කෝපේ පහළ නොකරන්නේ. නැත්තා වූ කෝපයක් නොවේ. මම තවදුරටත් ආර්යව විමසන්නේ නම් මේකේ ඉක්බිති කාලිදාසම බොහෝ දවල් වෙන කිව්වා. මේ 16 කල්පනා කරලා තියෙන මේ ටෙස්ට් කරලා බලනවා කියලා මේ ගෘහපතිය මේ ආර්යාවගේ தත්ත්වය කොහොමද කියලා. ඉතින් ආයෙත් දවල් වෙන නැගිට්ටාම ඇහුවා බොල කාලී කෙනෙක්ද? ආර්යයන් බොල කොමට බොල කොමට ඉතා දහල්වේ නැගිට්ටේද? ආර්යයන් කිසිත් නැත කියලා උත්තර දුන්නා. බොල කාලකන්ණී කිසිවක් නැතිනම් වඩාත් දවල් විදෙද්දා අවදි වූයේ කොමටදයි? ගෝපුවාය. නසුරු සිත් ඇත්ති නසුරු වචන කීවාය. මහන්නේ ඉබ්බති කාලිනම් දාසයට මෙමුදු සිතක් විය. මගේ ආර්යාතමෝ තමා කෙරෙහි ඇත්තා වූ කෝපය පහළ නොකරන්නේ. නැති කෝපයක් නොවේ. මා විසින් මේ වැඩපළ මනාව කරන ලද හේයින් මගේ ආර්යවතුමෝ තමා කෙරෙහි ඇත්තා වූ කෝපේ පහළ නොකරන්නේ. නැති වූවක් නොවේ. කියන්නේ කෝපේ නැත්තේ නෑ කෝපේ තියෙනවා. මේ හොඳට වැඩ ටික කරන නිසා කෝපේ පළ කරන්නේ නැතුව ඉන්නවා කියන එක. ඒ පාර මේ කාලි 16 කරේ තවත් ටිකක් වැඩිපුර දවල් වෙන ඉඳාගත්තා. දවල් වෙලා තමයි ඇහැරුනේ. දවල් වෙලා ඇහැරුණාම ඉතින් ආයතර ආර්යව අහනවා මොකද කියලා. ඉතින් කිව්වම හේතුවක් නැtei කියලා කිව්වම ඒ පාර හොඳටම තරහ ගිහිල්ලා දොර පොල්ලක් අරගෙන එහෙකට පාර දීලා ඔළුව පැලුණා. ඒ ඔළුව පැලුණාට පස්සේ කාලි 16 පැලුණු සිතින් ගලන්නා වූ ලෙයින් යුක්ත අසල්වැසියන්ට මේ මේ විදිහට ගිහින් කිව්වා ආර්යයන් ප්‍රිය වචන ඇති ස්ත්‍රියගේ වැඩ බලන්න. උඩඟු වූ තැනැත්තියගේ වැඩක හැටි බලන්න. සංසුව ඇති හිත්තියගේ වැඩක හැටි බලන්න. එක 16ක් දහවලින් නැගිටියයි කිපින සුදුසු සිත් ඇත්ත දොරබොල්ල දෙන හිසට පාර දී පලන්නේ කි. මානින් පසු කාලේ වේදිකා ගෘහපතියගේ සම්බන්ධයෙන් ඒ ඒ ගෘහපති නපුරුය උඩුගුය ගෘහපති ධර්මී කියලා අපකීර්තියක් පැන නැගුණා. එතකොට අර ඇතුළේ තිබිච්ච දේශය තියනවා කියලා මිනිස්සු දැනගත්තා. මහන්නේ ඉපදෙද්දී මේ ශාසනය ඇතැම් මහණෙක් යම්තාක් ඔහුට අමනාප වූ වචන අසන්ත නොලැබෙන්නේද? ඒ තාක් ඊට යහපත් වේ. ඊට යටපත් දෙදුන් නැත්තේ. ඊට සංසුන් පැවතුන් නැත්තේ. මහන්නේ යම්කින් වික්ෂුවට අමනාප වූ වචන අසන්ත ලැබේද? එකල්හිම යහපත් වික්ෂුව යටින් පැවතුන් නැති වික්ෂුවකයි සාන්තයි දත යුත්තේ. ඒ කියන්නේ මේ අපිට තරහා කියන එක එන්න අවස්ථාවක් නැත්තම් ඒ වගේ අවස්ථාවන් යෙදෙන්නේ නැත්තම් ඉතින් මිනිස්සුන්ට පේනවා ඉතින් මේ මේ මනුස්සයාට තරහ යන්නේ නැහැ බොහොම හොඳට ඉන්නවා කියලා. ඉතින් අවස්ථාව ආවන් පස්සේ තමයි පේන්නේ මේ පුද්ගලයා තරහ යන පුද්ගලයෙක් මේ මේකයි කියලා එක ඇතුලේ තියෙන බව පේනවා. මහණෙනි යම් භික්ෂුවක් සිවුරු ආහාර සේනසුන් ගිලම්පස බෙහෙත් පිළික හේතු කොටගෙන සෝච වේද සෝච බවට පැමිණීද ඔහු සෝචයෙක් කියනම නෝ කියනවා සෝචයි කියන එක අපි බලලා තිනවා මේ බොහොම දීර්ඝ වශයෙන් අර අපි කියවන ඉච්ඡානම් අසංගතව අර ඉච්ඡාවන් තියෙනවා ඊළඟට මේ පුද්ගලයාට මේ තමන් උසස් කළා අනිත් අය පහත් කරන ගතිය ඒ වගේම මක්කේ පලාසේ වගේ දේවල් තියෙනවා නම් ඉතින් සූචිභාවය කියන එක නැtei කියන එක අපි දීර්ඝ වශයෙන් බලලා තියෙනවා අනුමාන සූත්‍රයත් එක්ක. ඒතර මේ බුදුහාමුදුරු දේශනා කරන මේ සිවුරු වාගේ දේවල් ඒවා නිසා මේක එයා සූච වෙලා ඉන්නවා නම් එයා සූචයි කියලා බුදුහාමුදුරුවෝ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. කියන්නේ සිවුර ගන්න තමයි මේ සූච භාවයේ තියෙන්නේ. ඊට හේතු කවරද? මහාන මේ මහානතෙම චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස බේත් පිළිකර නොලබන්නේ සූච නොවේ. සූච බවට නොපෙමිණි. මානි යම්කිසි භික්ෂුවක් ධර්මයේම සලකමින් ධර්මයේම ගරු කරමින් ධර්මයේම පුදමින් සූච වේද සූච බවට පැමිණේද මම මේ වික්ෂෝ සූචයයි කියන්නේ. එතකොට මෙතන මේ වචන ටික තියෙන්නේ අර සක්කම් සක්කරුන්ති කියලා. ඒතර ඔයගලන්ට මතක ඇති අර අපි කලින් සාකච්ඡාවකදී බැලුවා සක්කත්තා, ගරුණකත්තා, උපනිස්සාය කියලා. එතන මෙතන ඒ සක්කත්තා කියන එක සක්කරුන්ති කියන එක තමයි ධර්මයෙන් සලකනවා කියලා මෙතන කියන්නේ. ගරුන් කරුන්ති කියලා කියන්නේ ධර්මයෙන් ගරු කරනවා. ඊළඟට ධර්මයට පුදමින් පූජ පූජාන්තෝ කියලා දෙනවා. පූජා පුදමින් සෝච වෙනවා. එහෙම සෝච බවට පැමිණෙනවා නම් අන්නේ පුද්ගලයා සෝචයි කියලා කියනවා. ඉතින් ඒ කියන්නේ අර මක්කේ පලාසේ වගේ දේවල් ඔක්කොම තමන් අයින් කරගන්න කැමැත්තක් ඇතුව අන්න ඒකට ගරු කරමින් ඉන්න පුද්ගලයා. මහන්නේ එහෙයින් මේ ශාසනය මෙසේ හික්මිය යුතුය. ධර්මයේම සලකමින්, ධර්මයේම ගරු කරමින්, ධර්මයේම බුදුන් සෝචවන්නේ. සෝච බවට පැමිණෙන්නේ. මෙසේ වනාහි ඔබ විසින් හික්මිය යුතුය. මහන්නේ කල්හි හෝ නොකල්හි හෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ මු르දෝ හෝ රළුව හෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ මෛත්‍රී සහගත සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ අන්‍යයන්ට ඔබට කියන්නා වූ යම් වචන පසක් වෙද්ද. ඒ කියන්නේ මෙතන වචන 10ක් මෙතන තියෙනවා මේක කාරණා 10ක් බුදුහාමුදුරුවෝ මෙතන දේශනා කරනවා. පස් ආකාරයකටයි මේක කියන්නේ. කියන්නේ ප්‍රයාස වශයෙන් ගත්තොත් දෙක දෙකයි කල්හි නොකල්හි කියේ. ඒතකොට මෙන්න මේ මහණෙනි අන්‍යයන්ට ඔබට මේ ආකාරයට කල්හි හෝ නොකල්හි කියන්නේද සත්‍ය අසත්‍ය මු르දව රළුව මේ විදිහට කීමක් තියනවාද ඒ ඒ වෙලාවේදී ඔබට මේ විදිහට හික්මන්නේ කියලා කියනවා අපගේ සිත නොපරලේවා ලාමක වචන නොකියන්නේ අනුකම්පාවෙන් යුතුව මෛත්‍රී සාගත සිත් ඇතුව නොකපී සිත වාසය කරන්නේ ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී සාගත සිත පතුරවා වාසය කරන්නේ. මුළු ලෝකෙම මේ මෛත්‍රී සිත්තේ අරමුණු කොට මහත් වූ බවට පැමිණියා වූ අප්‍රමාණ වූ වෛර නැත්තා වූ ද්වේෂ නැත්තා වූ මෛත්‍රී සහගත සිතින් සිතින් යුක්ත වාසය කරන්නේ. එතකොට මෙතන පෙන්නනවා මේ විපුලේන මහග්ගතේන අප්‍රමාණේන ආදී වශයෙන් තථාගතයන් වහන්සේ පෙන්වනවා මේ මෙත්තා සිතේ මේ විදිහට පවත්න්නේ කියලා. දැන් මෙතන මේ මේ තථාගතයන් වහන්සේ මේ පස් ආකාර වූ වාසිතයක් පෙන්වන්නේ වචනපතයක් කියලා කියනවා. එතන මේ pāli භාෂාවෙන් තියෙන පංචමා භික්කවේ වචන පතා. ඒ උපර පදා වදමානේ වේදියා කියලා. එතකොට එතන කාලේන අකාලේන කියලා කියනවා. ඒ කියන්නේ හරි වෙලාව කුයි වැරදි වෙලාව. ඒක අපි දන්නවා සාමාන්‍ය ඉතින් වැරදි වෙලාවකට යමක් කිව්වහම නම් ඉතින් අපි දැන් අපි හිතමු අපි කතා කර කර ඉන්නවා අපි ධර්මයක් සාකච්ඡා කරනවා. එතකොට ඒ ඒ කතාව මැද්දේදී කවුරු හරි කෙනෙක් කතා කරනවා යම් කිසි කෙනෙකුට තරහක් යන්න පුළුවන්. ඒ වගේ අපිට පේනවා මේ අකාලය කියලා කවුරු හරි කතා කරනකොට මීට් එක ගුණ ඒ වගේ දෙයක් තියෙනවා කියලා ඒක අපිට පේනවා. ඒතකොට මෙතන කාලේන කිව්වත් කාලයට අනුව කිව්වත් තථාගතයන් වහන්සේ පෙන්නනවා ඒ වෙලාවෙදිත් අපි මෛත්‍රී සහගතව ඉන්න ඕනේ කියලා. මොකද්ද මේ කාලේන කියලා කියන්නේ? මේ කාලේන කියන එක දැන් අපි මේ වචන 10 මේ බලන්න යන්නේ කාලේන අකාලේන කියන එකයි. භූතේන අභූතේන කියන එකයි භූතේන කියලා කිව්වම විද්‍යාමාන හෝ අවිද්‍යාමාන ඉතින් සත්‍ය වශයෙන් පෙන්වනවා යථා භූත කියලා තියෙනවා අන්නේ ආර්ථය සංහේනවා පරුසේනවා මුරුදු හරි රළු කියන එක ඊළඟට අත්ත සංහිතේනවා අනත්ත සංහිතේනවා එතකොට ඔය අනත්ත සංහිත කියන එක නම් අනර්ථ සහිතයි කියන එක අර පෙන්නනවනේ එක සූත්‍ර දේශනාවක මතකද මේ මේ අර අත්තකිලමතාමි යෝගෝ අනත්ත සංහිතෝ අනරියෝ කියලා එහෙම බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඒතර හිත පිණිස අනර්ථය පිණිසයි කියලා. ඒතර අර්ථ සහිත අනර්ථ සහිත. ඊළඟට මෙත්තා මෛත්‍රී සිත ඇතුව ද්වේෂ සිත ඇතුව. ඒතර මේ අවස්ථාවන් එතකොට ගත්තාම මේ වචනයන් භාවිතා කරන මේ හා ඒවා පහ පහ අපිට පේනවා එක කොටසක් හොඳයි කියලා අපි දැන් පිළිගන්න තව කොටසක් අපි නරකයි කියලා පිළිගන්නේ. ඉතින් නරකයේදී නම් අපි තරහ යනවා කියන එක හරිය මේ හොඳ එකේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙත්තාව සහිතවම ඉන්නේ කියන එක. එතකොට ඒ කියන්නේ අර ආපහු කියනවා මෙතෙන්දී ඉන්නේ කියලා න චේවනෝ නොචිත්තං විපරිණතං භවිස්සති කියලා. ඒ චිත්තය කියන එක විපරිණාමයටපත් නොවි පවත්තන්නේ කියන එක. මගේ සිත පෙරලෙන්නේ නැතුව ඉන්නවා කියන එක. නචේව මේ චිත්තං එතකොට මෙතන මහනිද්දේශයේ පෙන්නනවා මේ කාලේන අකාලේන කියලා කියන්නේ මොකක්ද කියන එක. ඔක ඔය පෙන්නලා තියෙන්නේ මේ මේ ඔයගොල්ලන්ට ලියා ගන්නත් පුළුවන් මහනිද්දේශයේ පිටුව 725 කාලේන සෝ ධම්මං පරිවිමංසමානෝ කියලා මේ ගාතාවක් තියෙනවා. ඒ ගාතාවේ පෙන්නනවා මේ මේක ගැන. ඒ සාරිපුත්ත නිද්දේශයේ ඒ කියන්නේ මහනිද්දේශයේ අවසාන ගාතාව. හරි ලස්සන ගාතාවක් ඒක. එතකොට දැන් මේ මුළු ගාථාව නෙමෙයි මේ බලන්නේ. මෙතන පෙන්නනවා අපේ මේ සිත උද්දච්චයේ තියෙන කාලෙනි වෙලාවේදී ඒක සමාධියට කාලයයි කියලා. සිත සමාහිත වෙච්ච කාල වේලාවට තමයි විදර්ශනාවට කාලයයි කියලා. ඔක ඕගලන්ට බලන්න පුළුවන් තව ඕක තව පැහැදිලි කරලා තියෙනවා මේ බොජ්ජංග සංයුත්තේ. බොජ්ජංග සංයුත්තේ ඒ අග්ගි සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒක පිටුව 217. එතකොට ඒකේ පෙන්නනවා මේ අපේ මේ සිත කියන එක කොයිලාවක හරි සැඟවිලා තියෙනවා නම් ඒ සමේ පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩිවීමට කාලය නෙවෙයි කියලා. සමාධි සම්බොජ්ජංගේ වැඩිවීමට කාලය නෙවෙයි කියලා. උපේක්ඛා සම්බොජ්ජංගේ වැඩිවීමට කාලය නෙවෙයි කියලා. ඒ කියන්නේ අපේ සිත සැඟවිලා කියන්නේ ලීන චිත්තයක් තියෙන අවස්ථාවක. අන්න ඒ වගේ සිතක් තියෙන වෙලාවකට බුදුහාමුදුරු දේශනා කරනවා මේ සමාධිය වඩන්න ගිහිල්ලා පුළුවන් කමක් නැහැ. උපේක්ඛාව පස්සද්ධිය කියන එක වඩන්න කාලේ නෙමෙයි කියලා. ඒකට ඒක පෙන්නනවා ඒක අකාලයි කියලා. ඊළඟට පෙන්නනවා මේ යම්කිසි කෙනෙක්ගේ මේ විදිහට සිත දීන තත්ත්වයක් සැඟවිලා තියනවාද? ඒ වෙලාවේදී ධර්ම විචේ සම්බොජ්ජංගය තමයි වඩන්න කාලයයි කියලා. විරිය සම්බොජ්ජංගේ වඩන්ට කාලය. ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්ට කාලයයි කියන. ඒ කවර හේඳ මහන්නේ සිත සැඟුනේ. ඒ දාමින් මනමින් නගාලිය හැක්කේ වේ. එතකොට කාට හරි මේ ගින්දරක් දල්ලන්න කැමති වෙනවා නම් ඒ පුද්ගලයා මේ වියලි තන දානවා නම් වියලි ගොම භාවිතා කරනවා නම් ඉතින් ඒ නිසා ඒ පුද්ගලයාට මේ මදින් දල්වන්න සුදුසු වෙනවා. අන්න ඒ වගේ තමයි මේ ධම්මවිචය. කියන්නේ දැන් ඕගොල්ලෝ වැඩට ගිහිල්ලා මහන්සියලා පාපු වෙලාවට එකපාරට මම සමාධියට යනවායි කියලා කල්පනා කරාට එහෙම කරන්න බෑ. ඉතින් කලින් භාවනා කරලා සුද්ධ බුදු කරලා තියෙන කෙනෙකුට පුළුවන් වෙයි. එතකොට අර ධම්ම විචය තමයි බලන්න ඕනේ. අනිත්‍ය දුක්ඛ ස්වභාවය ඒක බැලුවාම අන්න ඒක නිසා කෙනෙකුට පුළුවන්කම තියෙනවා අර ලීන ස්වභාවයෙන් එළියට ගිහිල්ලා ඒ සමාධියකට යන්න. මානිය යම් කලක සිත නොසන්සුන් වේද? යම් කලක මිස නොසන්සුන් වේද? ඒ කියන්නේ උද්දච්චය කියන අවස්ථාව. ඒ උද්දච්චය තියෙන අවස්ථාවක ඒ සමයේ ධම්ම විචය සම්පෝඥංගේ වඩන්නට කාලය නෙමෙයි කියලා. විරිය සම්බොජ්ජංගය වඩන්නට කාලේ නෙමෙයි. ප්‍රීති සම්බොජ්ජංගය වඩන්නටද කාලේ නෙමෙයි. කවර හේින්ද මාන්නේ සිත නොසන්සුන්නේ. එය මේ ධාමී නොසන්සුදිය හැකේ. ඒ කියන්නේ අපි කෙනෙකුට බුදුහාමුදුරුවෝ කියනවා මේ ඒ කියන්නේ මේ උද්දච්චය බුදුහාමුදුරුවෝ කතා කරන්නේ ඇත්තම කියනවා නම් ඔය කාමී නිසා ඇතිවෙනා වූ උද්දච්චය කියන එක නෙමෙයි අපි මෙතන හුඟාක්ම බලන්න ඕනේ. මෙතන බලන්න ඕනේ ඕගොල්ලෝ මේ හුඟාක්ම අපි හිතමු සමාධියට ගිහිල්ලා තියෙනවා කියලා. පළවෙනි ධානය තියෙනවා. ප්‍රීතිය සහිතව තියෙන ධානයක්. විතක්ක ਵਿਚාර සහිතව ප්‍රීතිය සහිතව තියෙන ධානයක් තියෙනවා. ඒ ඒ වෙලාවේදී අපි ඒ එහෙම උද්දච්චයක් තියෙනකොට මම මේ උද්දච්චය මෙතන වශයෙන් හදාන් කරන්නේ මොකද අපි හිතමු අපි නිවනට යන්න ඕනේ හැබැයි මේ මග නතර වෙලා අර මම නිතරම ගන්න උදාහරණේ තමයි මේ සිඩ්නි ඔපරා හවුස් එක බලන්න යන මිනිස්සයා මග ගාඩන් එකක් දැකලා නතර වෙලා එතකොට මේ මිනිස්සයා මේ ගාඩන් එක හොඳයි කියලා බලබලා ඉන්නවා අර නිවනට කියන එකට යන්නේ නැහැ. එතකොට මෙන්න මේ වගේ උද්දච්චය ගැන මම මේ කතා කරන්නේ මේ අවස්ථාවේ. එතකොට මේ මේ වගේ අවස්ථාවකදී ඒ පුද්ගලයාට මේ ප්‍රීති සම්පෝඥංගය, විරිය සම්පෝඥංගය එක ඒ වඩන්න ඒක කාලේ නෙමෙයි. ඒ ඒ වගේ සමාධියක් ඇති වෙලා තියෙනවා නම් ඒ පුද්ගලයා ඒ වෙලාවේදී වඩන්න සුදුසු වෙන්නේ මේ සමාධි සම්පෝඥංගය. උපේක්ඛා සම්බොජ්ජංගේ පස්සද්ධ සම්බොජ්ජංගේ මෙන්න මේවා වැඩ. ඒ කවර හේඳ මහන්නේ සිත නොසන්සුන්ගේ. එය මේ ධර්මයෙන් මැනවි සංසුදිය හැකි නොවන්නේ. එතකොට ඒ කියන්නේ මහත් ගිනි ගොඩක් නිවාලන මේ කෙනෙක් මේ ඒකට අමු තන ඒවා ඒ වගේ දානවා නම් අමුදර ඒ විදිහට දානවා නම් ඒ එහෙම කළොත් මේ ගිනි ගොඩ නිවන් සුසු කියලා. වහන්සේසේ ඒ පරිද්දෙන්ම සිත නොසන්සුන් නම් ඒ වෙලාවෙදී පස්සද්ධ සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංග උපේක්ඛා සම්බොජ්ජංග වඩන්න සුදුසුයි කියලා. දැන් එතකොට මෙතෙන් මේ පෙන්වන්නේ මේ කාලයයි කියලා. මෙතෙන්දී දැන් උද්දච්චයේ තියෙන අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ කියන්නේ අපි ප්‍රීති පළවෙනි ධානය, දෙවෙනි ධානය සහිත තියෙනවා නම් ওই ඩයග්‍රෑම් එකේ <clears throat> පළවෙනිෙන් දකුණු අත පැත්තට යන්න කියලා කියන්නේ. දකුණු අත පැත්තට යනවා කියලා කියන්නේ ඒ කියන්නේ අපි උපේක්ඛාව. ඒ කියන්නේ තුන්වෙනි ධානයට යනවා තුන්වෙනි ධානයෙන් හතරවෙනි ධානයට යනවා අන්න ඒ සුඛයට යනවා උපේක්ඛාවට යනවා මේ පැත්තට තමයි යන්න කියන්නේ එතකොට දැන් මේ මෙතෙන්දී අපිට පේනවා එහෙනම් කාලය අකාලය කියලා දෙකක් කාලය අකාලය කියලා කොයි වෙලාවෙද කාලය භාවිත කරලා මේ විදිහටයි අපි කාලය අකාලය ගැන හිතන්නේ. අර සාමාන්‍යයෙන් පොඩි දේ ධර්මයේ ගන්න පුළුවන් කාලය අකාලය කියලා දේවල් එතකොට ඒක නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ මෙන්න මේවාගේ අර මේ පරිමංසමාන කාලේන යෝධම්මන් පරිමංසමානෝ කියන එක තමයි පෙන්වන්නේ මේ විදියයි මෙන්න මේ වෙලාවට මේකයි භාවිතා කරන්න ඕනේ කියලා කෙනෙක් දැනගන්න එක. එතකොට දැන් මේක අපි දැන් අපි එක කොටසක් බැලුවා ඒ කාලය අකාලය කියන වචන දෙකෙන් අර්ථය කියන එක. ඊළඟට තියෙනවානේ භූත අභූත කියලා. භූතේනවා අභූතේනවා කියන්නේ විද්‍යාමාන හෝ අවිද්‍යාමාන කියන එක නේද? එතකොට මෙතෙන්දී පෙන්නනවා මේ අපි හිතමු දැන් ඔය සිංහල අය දන්න හුඟා මේ අභූත චෝදනා කරනවා එහෙම කියලා කියන්නේ. ඒක හොඳට පුරුද්දක් තියෙනවනේ අපිට අහලා. ඒ කියන්නේ හාම්බුදු හාමුදුරුවන්ට ධර්මයේට භික්ෂුන් වහන්සේලාට අභූත චෝදනාවන් මිනිස්සුයෝ කරනවා. ඉතින් ඉස්සර කාලේ ඒ විදිහට කළා. ඒ කියන්නේ එහෙම කළයි කියලා බුදුහාමුදුරුවෝ එහෙමනම් වාදයට පැමිණෙන්නේ නැහැ. ඒතරන්නේ අර්ථය තේරුම් ගන්න. ඒක භූත කියලා කිව්වම අර යථා භූතං පජානාති කියන්නේ එතකොට එතනදී භූතයි කියන එක ඇත්ත ඇතිසැටින් දකින්නවා කියන අර්ථය. එතකොට භූත වුණා කියලා අපි දැනගන්නවා. අපි දන්නවා මේ මිනිස්සෙක් මේ භවය නිසා ජාතිය ඇති වෙනවා. එතකොට අපි දන්නවා මේක නිසායි මේක හටගත්තේ කියලා. අන්න ඒ අර්ථයක් මේ දන්නවා කියන්නේ. ඊළඟට තුන්වෙනි උට තියෙන වචන පද දෙකේ ගත්තාම එතන පේනවා සංහීනවා පරුසේනවා කියලා. ඒක ඉංග්‍රීසියෙන් කියනවා gentle lohas කියලා. නැත්නම් මු르දු නැත්නම් රාලු කියලා මුදු මොලොක් ගතිය. මෙතන මේකත් පෙන්නනවා මේ සංහෝ කියන එක මෙතන පෙන්නනවා මේ අපි මු르දු කියන ඒවා ගත්තාම මු르දු කාය කර්මයන් තියෙනවා. මු르දු වචී කර්මයන් තියෙනවා, මු르දු මනෝ කර්මයන් තියෙනවා. එහෙම වෙනවා නම් සංහෝ කියලා කියනවා. ඊළඟට ඒ වගේම මු르දු සතිපට්ඨානී තියෙනවා. මුදුරු මුද්දු සමාධි සමප්‍රදානී තියෙනවා. එනනම් මුද්දු ඉන්ද්‍රියන් තියෙනවා. දැන් මතකයි නේද අපි අර බැලුවා මේ දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාවේදී ඒ පුද්ගලයාගේ මේ ඉන්ද්‍රියන් කියන ඒවා මු르දුව පහළ වෙලා තියෙනවායි කියලා. මෙන්න මේ ආත්තේ මේ මු르දු ඉන්ද්‍රියන් තියෙනවා කියන එක. එතකොට ඒ වගේම මු르දු ඉන්ද්‍රියන් කෙනෙකුට තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ පුද්ගලයාට ඒ කියන්නේ රළු ගතිය කියන එක තියෙන්න පුළුවන්. එතකොට කෙනෙක් ධානයන් ගැන යම් ආකාරයකට සතුටින් කතා කරනවා වෙන්න පුළුවන් යම් ප්‍රමාණයකට. මේක මෙහෙමයි කියලා. ඒකත් ඒවත් අපි මුරුදුයි කියලා සත්‍යයකට ගැනීමක් තියෙනවා. ඒතකොට දැන් අපි දැන් බැලුවා කාලේන කාලේන කින්ද බැලුවා භූතේන අභූතේන කියලා බැලුවා. එතකොට සංහීනවා, පරසේනවා, රළු කියන එක අපිට ඕන කෙනෙකුට තේරෙනවා. ඊළඟට මේ අර්ථ සහිත දේවල් තියෙනවා, අනත්ත් සංහිත කියන එකක් තියෙනවා. ඊළඟට පෙන්නනවා මෙත්තා චිත ඇතුව, ද්වේෂ චිත ඇතුව කියලා. දැන් එතකොට මේ වචන 10න් අපිට පේනවා නේද පහක් ටිකක් මේ රළු ගතියක් තියෙන දේවල් කියලා. يعني මට කෙනෙක් ඇවිල්ලා අවිද්‍යාමාන දෙයක්, අභූත දෙයක් කරනවද, අභූත චෝදනාවක් කරනවද, අකාල දෙයක් කරනවද? ඉතින් මේ පරුස වචනයක් එක තියෙනවද? මේ දේ ගත්තාම අපිට සාමාන්‍යයෙන් තරහ යන ගතියක් තියෙනවා. එතකොට ඕගොල්ලෝ ආපහු ඔය ඔය ඩයග්‍රෑම් එකට යන්න දැන් මේ ඩයග්‍රෑම් එකේ හරි විශාල ධර්මයක් එතන මෙතන පේනවා. මේ ඩයග්‍රෑම් එකේ පේනවා මෙන්න මේ අපි ඉස්සෙල්ලා ගමු නරක කෑල්ල. අපිට තේරෙනවනේ නරක කෑල්ල කියන්නේ කොහොමද කියලා. ඒතර මේ නරක කෑල්ලේ ගත්තාම නරක වචන පැත්තෙන් ගත්තාම අපි බලනවා මෙන්න මේ විදිහට. දැන් මේ වචනපතයක් මේ කතා කරන්නේ. වචනපතේ දෙවෙනි කොටස ගත්තා. අභූත කියන එක එහෙම ගත්තා. මේක ගත්තාම දැන් අපි උදාහරණයකට ගමු ඕගොල්ලෝ යම්කිසි කෙනෙකුට ධර්මයක් කියනවා. ඒ මනුස්සයා ඉඳන් කියනවා නෑ ඕක වැරදි. ඕක කොහොම නෙමෙයි. අරහම්දුරු කිව්වේමයි මේක මෙහෙමයි කියලා. ඒතර හැබැයි ඕගොල්ලෝ සූත්‍ර පිටකේ බලලා ඉතින් ඕගොල්ලන් විමසලා බලලා ඊළඟට ඕගොල්ලන්ට පේනවා නෑ මේකයි හරියට තථාගතයන් වහන්සේ කියලා තියෙන්නේ. මේකයි අනිත් දේ වැරදි කියලා දෙයක් වෙනවා. දැන් මෙතන ගැටුමක් තියෙනවා. මෙතන ගැටුමක් තියෙන්නේ ඇත්තම කියනවා නම් කියොතන සැකයන් හිමත් අපිට තියෙනවා. ඉතින් ඒක නිසා මේක හරියටම දන්නේ නැති නිසා ඒක ගැටුමකුත් තියෙන බුදුහාමුදුරට හිම දෙයක් ඇති වෙන්නේ නැහැ. මෙහෙම වුණාම අපිට මොකද වෙන්නේ? අපි අපි දැනගත්ත, අපි තේරුම් ගත්ත දෙයට අපි ඇලෙනවා. ඒ කියන්නේ මගේ මේ දිට්ඨියට, විලු එකට මම ඇලිමක් තියෙනවා. මම හරි කියලා, මගේ දේ හරි කියලා. ඒක හුඟා පියෝ වෙන්න පුළුවන්. ඒ වුණාට ඒක ඇල්මක් තියෙනවා. එතකොට මම ඒකට ඇලීම නිසා අන්න බලන්න අපි එක ගමනක් යනවා. ඒ ගමන තමයි ඔය ඒ කියන්නේ ස්පර්ශ ආහාරය කියන මේ ආර්යයන් දකින්න අකමැති කියන එක. ආර්යයන් දකින්න අකමැති කියන එක නිතරම කල්පනා කරන ආර්යයන් දකින්නවා කියලා කියන්නේ අර මෙන්න මේ අර්ථයෙන් ගන්න. යෝ ධම්මං පස්සති යෝ මං පස්සති. යෝ මං පස්සති යෝ ධම්මං පස්සේ ධර්මයේ දැක්කොත් තමයි ආර්යයන් වහන්සේලා දකින්න කියන්නේ. නැත්තම් සිවුරක් දැක්කට මේ මේ ආර්යයන් දකින්නයි කියලා කතාවක් ඇත්තේ නැහැ. එතකොට අන්නේ අර්ථයෙන් බැලුවොත් ඔයගලන්ට පේනවා දැන් මම මම ඒ ආර්යයන්ගේ අර්ථය දකින්න මගේ අකමැත්තක් ඒ කියන්නේ මේ ධර්මයේ දැක්කේ නැත්නම් මට සතියක් නැහැ සිහියක් නැහැ ඒ සත් සිහියක් නැත්නම් මට තියෙන්නේ මොකද්ද අයනසෝ මානසිකාරය ඒ කියන්නේ ඇතිවීමක් නැතිවීමක් ගැන දෙයක් මම දන්නේ නැහැ රූපේ මේ ආකාරය කියලා දන්නේ නැහැ රූපේ සමුදය අස්තංගමයක් දන්නේ නැහැ ඉතින් මේක නිසා මගේ තියෙන්නේ අයනසෝ මානසිකාරය අයනසෝ මනසිකාරයට මම ගියාම අයනසෝ මනසිකාරය නිසා මේ අනත් දේවල් අත්තා කියලා. මොකද අයනසෝ මනසිකාරයේ තියෙන්නේ මොකද්ද? මගේ නොවන දේවල් මමයි කියලානේ. ඒ කියන්නේ නිට්ටයයි. ඊළඟට මේ දේ සුඛයි, සුබයි, මගේ. ඔන්නේ අර්ථයෙන්මනේ තියෙන්නේ. එතකොට අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි කියලා ගන්නෙ නෑ. අපි ගන්නෙ අනිත් පැත්ත. එතකොට මේක නිසා මේ මනෝ සංචේතනාවයි විඥානයයි අතරින් ඕක කරකවල තියවා ගත්තොත් ඕගලන් අනත්ත්‍ය අත්තානි කියලා ඒක ඇති වෙනවා. අනත්ත්‍ය අත්ත කියලා ගත්ත ගමන් මොකද වෙන්නේ? අනත් මගේ කියලා ගත්තාම මේක නිසා මට කෙලීම ඔය රාගයට යනවා. ඒක රාගයට කියන එක එනවා. මේක අපේ සමාධියෙන් දකින්න ඕනේ. මෙන්න මේ විදිහට වෙනවා කියලා. මගේ කියලා ගත්ත නිසා රාගය නිසා තමයි මගේ කියලා ගන්නෙ. මගේ කියලා ගත්තට පස්සේ මේ මේකට යනවා. ඒතකොට මේක අපි බලන්නේ අනත්ත්‍ය අත්තින්ද රාගයට ගියා කියලා. දැන් ඉතින් අපි දන්නවා මම දැන් එහෙනම් පතේක ගිහිල්ලා තිනවා. ඒ රාගයට ආවට පස්සේ අපි ආපහු දන්නවා මේ මෙතන තියෙන්නේ ඉතින් ඔය ඉන්ද්‍රිය හැම අසංවරය වෙලානේ ඒකත් එක්කම ඔය දිද්දි ලෝභය හරහා ආපහු අපි අර ස්පර්ශයට යනවා. එතකොට අර කෙනෙක්ගේ શબ્දයක් නේ ඇහුනේ අමුකස කෙනෙක් කියපු වචනයක්. ඕක වැරදි. ඔයා හිතන එක වැරදි කියලා හරි මොකක් හරි මමයි හරි කියලා එයා කියපු එක තමයි අරගෙන දැන් මගේ view එකට මගේ දිට්ඨියට ඇලිලා තමයි මම මෙන්න මේ පාර දිගේ දැන් ගිහිල්ලා තියෙන්නේ මගේ මතයට. දැන් මේ පාර පැහැදිලිනේ. දැන් ඊළඟට බලන්න දැන් ඔය පළවෙනි පාර ඔය ලෝභ පාර තමයි ඔය ආවේ ඕගලන්ට මෙතනම ඒ පාර තියෙනවානේ අන්න එතන තමයි රාග අනුසය කියන එක තියෙන්නේ දැන් අපි දන්නවා අනුසය කියන එක වේදනාවත් එක්ක සාතන් වංශය ලකුණු කරලා තියෙනවා ඒ රාග අනුසය කියන එක පාර තමයි ඔය කතා කරන්නේ ඔතන මේ රාග අනුසය කියලා ඒ ලයින් එක උඩින් ලියා ගන්න වේදනාවට පස්සේ ඒ තිත තිත ළඟ වෙනා පැත්තේ එතකොට දැන් අපිට දැන් එකපාරක් වෙලා තියෙනවා. දැන් මොකද අපිට වෙන්නේ? දැන් අපි ආපහු මම කියනවා අරය කියන දේවල් ඔක්කොම වැරදි කියලා. ඒක හරියට ස්ටෑම්ප් එකක් ගහනවා වගේ අරය කියන එකට මම ස්ටෑම්ප් එක ගහගෙන ගහගෙන යනවා. ඔයා කිව්වා මේකත් වැරදි, මේකත් වැරදි, මේකත් වැරදි කියලා. ඒ වගේ මගේ දිට්ඨීන් මගේ හදාගෙන ඉන්නවා. මගේ සංඥාවන් ඔක්කොම ওই විදිහට මාක් කරගෙන යනවා. හැබැයි මම මේකට මාක් කරලා මේ මාක් කරපු එකට මම දැන් ඇලිලා තියෙන්නේ. අරයදීක වැරදි කියලා එකට ඒකට මම ඇලිලා තියෙන වැරදි කියලා කියන එකට. එතකොට මම මෙහෙම කරාම තමයි මම මේ යන්නේ මේ ව්‍යාපාද පාරදී යනවා. මෙතෙන්දී දැන් ඔය ආර්යයන්ගේ ධර්මය අහන්න අකමැතිකම ගතිය තියෙනවනේ. ඒ කියන්නේ අරවා හිතන්න කැමති නැහැ. සංඥාවෙන් අපි එකින් එකට යමක් වචනයක් කතා කරනවා නම් අපේ වචන හරහා ගමන් කරලා ඒ සංඥාවෙන් එක එක අනුනාගෙන යන්න ඕනේ. එමණි අපි මේ අර්ථයක් තේරුම් ගන්න. ඒකට කන්යෙන් අහනකොට ඒක එකින් එක අර්ථය සහිතව යන්න ඕනේ. මේ අර්ථය සහිතව යන්නේ නැහැ. මේ විදිහට පාරි අසම්පජානී කියන එක. සම්පජානකාරීත්වයක් නැහැ. මේක මේ තණ්හාව නැති වෙනවා මේක නැති වෙනවා කියලා මෙයාගේ දැනීමක් නැහැ. ඒතකොට අසම්පජානීය නිසා දැන් මොකද්ද වෙන්නේ? ඕගොල්ලන්ට පේනවා 4.2කින් ඊට මේ සැකේ උත්තියන මොකද අපි දන්නේ නැහැ මම හරියටම දන්නවනම් මම හරියටම හරි කියලා. මට උතන ප්‍රශ්නෙකුත් නැහැ මම මොකටද අරයත් එක්ක ගැටෙන්නවත් යන්න ඕනකමක් නැහැ. මේ මගේවත් පොඩ්ඩක් සැකේකුත් තියෙනවා පැත්තෙන් ගත්තාම. ඒ ද්වේෂය කියන එක උතන් තියෙන ඇත්තම කියනවා ද්වේෂ සල්ලේ. ඔය ද්වේෂ සල්ලේට යනවා. ද්වේෂ සල්ලේට ගියාට පස්සේ දැන් මේ පාර පැහැදිලිනේ දැන් 5.2 ඉන්න වටේට කරගලා පල්ලෙහා තියෙන 1.2ට එනකම් ඇවිල්ලා තියෙනවා. දැන් ද්වේෂ සල්ලේට ආවන් පස්සේ සල්ලේ තියෙන්නේ මොකද්ද? සල්ලෙන් කරන්නේ වේදනාව අල්ලගෙන විඥානේ පවතිනවා නේද? ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව අල්ලගෙන විඥානේ පවතිනවා. ඒතර මේක නිසා අපි යනවා ආපහු වේදනාවට වේදනාව දිගේ දැම්මම ඔන්න පල්ලෙහාට බහිනවා මුර්ධු සතිපට්ඨානයක් අහන්න හම්බුණාද ඒ වුණත් Taman ඉන්නේ මේකේ පරස වචනයක් ඕනේ හොඳ එකක් වුණත් ඔච්චරම තමයි මේකෙම කැරකි කැරකි මේකේ ඉන්නවා මනස විපරිණාමයට කියන එක තමයි එන්නේ ඒක බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ අපි හැමෝටම මේකේ තියෙනවා කියලා මේ එක්සිට් පොයින්ට් එක මේකෙන් ගැලවෙන ක්‍රමය ඒ ගැලවෙන ක්‍රමය තමයි මගේ මේ චිත්තය විපරිණාමයටපත් නොවේවා කියලා තමන් භාවිතා කරනවා. නචේව මේ චිත්තං විපරිණාමතං පවිස්සති. ඒක පළවෙනි එක. ඒතකොට ඒක භාවිතා කරන එකක් එතනින්. එතකොට ඔයගලන්ට පේනවා එතනින් පුළුවන් වෙනවා මෙත්තාවෙන් තමයි එළියට යන්නේ. හරිනි කතාව. ඒ කියන්නේ මෙතන පේනවා ඒතකොට ඉන්ද්‍රිය සංවරය මම තියාගත්තේ නැත්තම් මට මේ ප්‍රශ්නේ වෙනවා. ඒතකොට මම ඉන්ද්‍රිය සංවරය තියාගන්නවා. දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාව බලන්න. ඒක පෙන්වන්නේ මොකද්ද? ඉන්ද්‍රිය සංවරය ඇති වුණාට පස්සේ ඉන්ද්‍රිය සංවරයෙන් අපි යන්නේ මෙත්තාවට කියන එක. මෙත්තා මෙත්තා අප්‍රමාණී කියන එකට උපදේශයේ පෙන්නනවා. මේක තමයි මේ අපේනිත චේතෝ විමුක්තිය මුඛය. මේ ඩෝ එකක්. මෙතන මේ මේකේ කැරකි කැරකි ඉන්න නැතු මේ දොරෙන් එළියට පැන ගන්න. ඔන්න බුදුහාමුදුරුවෝ මේ ඩයග්‍රෑම් එකේ එළියට පනින්න ක්‍රමයක් දීලා තියෙනවා. පළවෙනි එක. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේකේ අපි ဒုတိ ය ධානය සහිතව ඒ වගේ තැනක හිටියා වුණා එතනනුත් අපිට ගැලවෙන්න ඕනේ. මොකද අපි දැන් මෙතන හිටියොත් එහෙනම් මං ဒုတိ ය ධානය විතක් ਵਿਚාර කර මේ ප්‍රථම ධානය විතක් ਵਿਚාර හිම කරගෙන හිටියා කියන්නකෝ. ඒතර මේකේ ඉඳලත් හරියන්නේ නැහැ. මම මෙතෙන්දී කරුණාව භාවිතා කරන්න ඕනේ. මං ළඟේ මේ ਵਿਚාරයක් මුලේ තියෙනවා නම් නැච පාපිකං වාචං නිච්චාරිස්සාමි. මම පාපක වචනයක් කියන්නේ නැtei කියන එක. පාපක වචනයක් කියන්නේ නැත්තම් මම මොකද කියන්නේ? පාපක වචනයක් කියන්නේ නැත්නම් මම ඇත්තම කියනවා නම් මේකේ නිරෝධයට යන එකම තමයි මට කරන්න තියෙන්නේ. නැත්නම් ඉතින් මම මොකක් හරි කිව්වත් නිවන ගැන කියන්නේ තියෙන එක්ක නිර්වාණියයි කියන්න ඕනේ. ඒ අරින්න ගත්තාම මේ කියන්නේ ဒုတိ ය ධානය සමාපත්තිය කියන එක ඒ පැත්තට යන්න පුළුවන් වෙන්න ඕනේ. මේකේ අයින් වෙනවා කියන එක. ඒ වගේම තමයි මේ හිතානුකම්පීච විහාරස් විහාරස්මා විහාරස්සාම මා මෙත්තාචිතෝ මෛත්‍රී චිත්තය පවත්නවා දෝෂය පවත්න්නේ නැති කිව්වම ඉතින් හිතානුකම්පාව වැඩ කරනවා නම් ඒ කියන්නේ ඉතින් මේ කරුණාවෙන් එහා පැත්තට ගිහිලා ඒ කියන්නේ මුදිතාව උපේක්ඛාව ඒ පැත්තට යන්නම වෙනවා. ඒකට දෙවෙනි පාරක් පන්න. ඒකට පාරවල් තුනකින් පැන ගන්න බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙන මේ විදිහට එක්සිට් එකක් ගන්න වෙනවා කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ මෙතන අපිට දෙනවා මේ ගාක්ම ධර්මයන් ඊට පස්සේ පෙන්නනවා මේ උදාහරණ වලින් යම්සේ පුරුෂයෙක් මේ උදල්ලක් කූඩේකුයි අරගෙන ඇවිල්ලා මේ මහ පොළොව මම හාරලා මේ පොළොව නොපොළොව කරනවා කියලා. ඉතින් එයා එහෙම කියලා මේ පොළොව එහාට පෙරලනවලු මෙහාට පෙරලනවලු ඉතින් පොඩ්ඩක් හාරනවලු අතන සාරනවලු මෙතන මුත්‍රා කරනවලු අතන අසුචි පිට කරලා එහෙම කරලා <clears throat> මේ මහ පොළොව නොපොළොවක් කරන්නේ කියලා හිතනවලු කියලා. ඉතින් හාමුදුරුවෝ කියනවා එහෙම නැtei කියලා ඊට හේතු කවුරුද මේ මහා පෘථිවිය උනායි ගැඹුරුයි අතිවිශාලයි ඒ පෘථිවිය නොපොළවක් කරන් නොහි කිය. ඒ පුරුෂයා නම් මේ කලාන්තයේ විහිසීමට ගමනක්පත් වෙනවා කියලා. එතකොට ඒ වගේම බුදුහාමුදුරුවෝ කියනවා මේ කෙනකින් අහන්න හම්බුනාම කල්හිෝ නොකල්හි සත්‍ය හෝ අසත්‍ය කියන්නේ හොඳ වුණත් කමක් නැහැ නරක වුණත් කමක් නැහැ මුරුදු වුණත් කමක් නැහැ බුදුහාමුදුරුවෝ කියනවා අර මෙත්තාවම පතු පවත්තලා මේකෙන් එළියට පැනගන්නේ කියලා. එතකොට අන්‍යව සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් නොකියනවද මුරුදු රළුව කියනවද මේ හැම වෙලාවෙදීම බුදුහාමුදුරුවෝ කියනවා මේ මෛත්‍රී සිත් ඇතුළු කිපෙන්නේ නැතුව ඔබ විසින් මෙසේ හික්මිය යුතුය. නචේව මේ චිත්තං විපිරණතං භවිස්සති. අපේගේ සිත නොපිරේවා. ලාමක වචන නොකියමි. අනුකම්පාවෙන් යුක්තව මෛත්‍රී සහගත යුක්තව නොකපී සිත ඇතුව වාසය කරමු. මේ ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී සිතපත් පතුරවා වසුරුමු. ඒ කියන්නේ පොළොව හා සමාන කළා. දැන් අර බුදුහාමුදුරුගේ පොළොව හරණ එකක් කිව්වේ පොළොව මහා විශාල. යන්නේ වාගේ මෛත්‍රිය පවත්වන්න ඕනේ පොළොව හා සමාන කළා. ඒකට පටවි සමේන කියලා කියනවා. මහත් බවට ගියා වූ විපුලේන මහත්ගතේන අප්‍රමාණේන අවේරේන අභ්‍යාපච්චේන වෛරයක් නැතුව අව්‍යාපාදයක් නැතුව මෛත්‍රී සාගතව වාසය කරන්නයි කියලා හික්මෙන්දී කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට ආයෙත් බුදුහාමුදුර උදාහරණයක් තියෙනවා මේ එක එක පාටවල් කිරි පාට කහ පාට ඒ වගේ දේවල් අරගෙන ඇවිල්ලා ඒ පුද්ගලෙක් කියන මම මේ ආකාශ රූපයක් අඳිනවා කියලා. රූප පහල කරනවා කියලා. ඉතින් එතකොට මේ බුදුහාමුදුරුවෝ අහනවා මේ පුද්ගලයාට එහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ මේ මහාමුදුරුවෝ කියනවා ඒක බෑයි කියන එක ඒ ආකාශයෙන් රූප අඳින්න පුළුවන් කමක් නැත්තේ නෑනේ. පාසුවක් නැත්තේ නෑ. එහෙම කරන්නේ. ඒකෝ මෙයා දුකට කොටස්කාරයෙක් වෙනවා කියන. අන්න මේ අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා අර වාපහු අර වචන 10න් කියලා. කල්හි හරි කාලේ අකාලේ කියන එක භූත අභූත සත්‍ය අසත්‍ය මුරුදු රළු ඒ හැම අවස්ථාවෙදිම ඒ පුද්ගලයා මේ භාවිතා කරන්න ඕනේ අර අනුකම්පාවෙන් මෛත්‍රී සහගතව නොකිපී ඒ වාසය කරන්නේ කියලා. එතකොට ආ මෙතෙන්දි පෙන්නනවා මේ මෛත්‍රිය මෙතෙන්දි පවතිනවා ආකාශය හා සමාන සිතින්. ඒ කියන්නේ හරි විශාල කරලා ඉස්සෙල්ලා පෘථුවිය පෘථුවියට සමාන කළා මෛත්‍රිය. දැන් ඊට පස්සේ සමාන කරනවා ආකාශය හා සමාන වූ සිතින් මේ මෙත්තා වවතනවා ඔබ මෙසේ හික්මිය යුතුයි කියලා. ඊළඟට ආයෙත් බුදුහාමුදුරෝ දේශනා කරන මහන්නේ පුරුෂයෙක් ඇවිලින්නා වූ තනහුලක් ගෙන ඉන්නේ. හිතෙමු මම මේ ඇවිලින්නා වූ තනහුලින් ගංගාන නදී උණු කරන්නේ. ගඟක් උණු කරනවා කියලා එයා කියන කකාරවන්නේ කියලා. එතකොට මේ පුරුෂයා ඇවිල ගත්තා වූ තනහුලින් ගංගා නදිය උණු කරන්නේ කරන්නේ ඇයි සිතන්නේ. ස්වාමීන් එසේ නොසිතන්නේ. ඊට හේතු කවරේද? ස්වාමීන් ගංගා නදී ගැඹුරුයි. අප්‍රමාණයි. ගංගා නදිය ඇවිල්ලා ගත්තා වූ තනකොළ මොනු කරන්න කතා කරන්න පහසු නෑ. ඒ පුක්ෂය පුරුෂයා නම් වෙහෙසට දුකටපත් කොටස්කාරයෙක් වන්නේ. මානි කල්හි නොකල්හි හෝ සත්‍යයේ අසත්‍යයේ මු르දු රළු අර්ථ සහිතෝ අනර්ථ සහිතෝ මෛත්‍රී සාගත සිත් ඇතුව හෝ කිපි සිත් ඇතුව හෝ අන්‍යයන්ට ඔබට කියන්නා වූ යම් වචන පසක් වෙත්. මානි අන්‍යයන්ට ඔබට කල්හි නොකල්හි කියන්නා වූ දේ නිසා ඒ පුද්ගලයාට ගැටෙන්නේ නැතුව මෛත්‍රිය පවත්න්නේ කියලා නැවතත් කියනවා අර නචේව මේ චිත්තං විපන්නතං භවිස්සති කියන අර්ථය සහිතව බුදුහාමුදුරුවෝ දේශනා කරන මේකේ මුළු ලෝකයේ කෙරෙහිම අර විපුලේන මහග්ගතේන අපමායන අවරේන අව්‍යාපච්චේන විශාල වූ අප්‍රමාණෝ මේ මෛත්‍රියේ පතුරුන මෙතෙන්දි මේ ගංගාව හා සමාන කළා මෙත්තාව පතුරවන්න කියලා. ඒ කියන්නේ කොච්චර කොතනින් හරි පුච්චන්න හැදුවත් ගංගා ගලනවා වගේ ගලන්නේම මෛත්‍රියම තමයි. මාන්නේ මදන ලද්දා වූ මදින ලද මුද්දු පුණක් වැනි සරසර යන ශබ්ද නැති බරබර යන ශබ්ද නැති බලල් සමින් කළ පසුම්බියක් වේ. ඒ ඒ ඉබ්බිති දණ්ඩක් හෝ ගල් කැටයක් දෙන පුරුෂයෙක් කියනවා එයා කියනවා මම මේ මදින ලද්ද මොනවද මදින ලද්ද මේ මේ ඒ කියන්නේ බලල සම් පසුම්බිය මයා මෙයා සද්දයක් කරනවා කියලා ඕගොල්ලෝ මන් දන්නේ දන්නවද කියලා ඒ බලල සම් සම් පසුම්බිය කියන එක ඒ බලලගේ ස්කින් එක මුලින් ගත්තාම තියෙනවා මේ අර ඔබනකොට සද්දයක් එනවා. වේල මේ වේලිච්ච මේක ගතියින්ද. හැබැයි ඔක හොඳට මේ තලලා මැදලා මේව කරලා ගත්තට පස්සේ ඒකේ එහෙම සද්දයක් එන්නේ නැහැ. හරීම මේ මේ සොෆ්ට් විදිහට තියෙනවා. ඒක සද්දයක් කරගන්න බැරි තත්ත්වයක් තියෙන. ඒක හරියට කරලා තියෙනවා. ඉතින් මෙයා කියනවා මම මේක සද්ද කරනවා කියලා. ඉතින් ඒක කිසිම ආකාරයකින් ඒ පුද්ගලයාට මේ කිසිම සද්දයක් කරලා මේක වෙනසක් කරන්න බැරි. බහරි ලස්සන උදාහරණයක් එතනත් බැලුවාම ඉතින් මේ සද්දයක් කරලානේ අර මිනිස්සයා මේ වචනයක් කියලා සද්දයක් කරලානේ මේ මේ දේ කරන්න හදන්නේ. නමුත් ඒ කිසිම ආකාරයකින් සද්දයක් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ තරම් මෛත්‍රාව පතුරවලා තියෙන බුදුහාමුදුරේ තියෙන දිත් වෙන්නනවා. කවුරු හරි යමක් කිව්වද ඒකට ඒ ඒ වචන පස කිව්වයි කියලා ඒ කියන්නේ පස්සාකාරෝ වේ භාෂිතය තිබුණයි කියලා තමන් හික්මෙන්නේ කියලා අර අර විදිහටම මෙත්තාව පතුරවන්නේ කියලා මේ මුළු ලෝකයේ කෙරෙහිම මෙත්තා චිත්තය අප්‍රමාණ කොට බහුල කොට බලල් පසුම්බිය වැනි උපමා කරලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඉතින්. ඊළඟට අවසානයේ බුදුහාමුදුරුවෝ දේශනා කරන මහණෙනි පහක් ක්‍රියා කරන්නා වූ සොරු දෙපස ඇති ඒ දඬු කියතකින් ශරීර අවයව කපන්නා වූ. ඒ කියන්නේ බුද්ධලයේ අත මේ ඒ දෙන්නෙක් ඇවිල්ලා අපි තුන් පුරුෂය දෙන්නෙක් කියලා ඒ දඬු කියතක් අරගෙන ඇවිල්ලා අත කපනවා. ඒ කපන හොරුන් කෙරෙහි හිත දුරුසය කරගන්නවා නම් ඒ බුද්ධයා මගේ අවවාදයට අනුව පිළිපදින්නේ නෙවෙයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒකට එපමණකට මෛත්‍රිය පත් පවත් ගන්න ඕනේ. බාහනයේදී මෙසේ ඉක්මිය යුතුය. අපගේ සිත නොප්‍රලේව. ලාමක වචන නොකියන්නේ. හිතානුකම්පීව ඇතුළු මෛත්‍රී සිත් ඇතුළු ඇතුළත තරහ නැතුව වාසය කරන්න. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී සාගත සිත පතුරවා වාසය කරන්නේ. මුළු ලෝකයේ මෛත්‍රී සාගත සිතේ අරමුණු කොට විපුල වූ මහත්ගත වූ අප්‍රමාණ වූ අවේර නිදුක් වූ මෛත්‍රී සාගත සිතින් පතුරවා වාසනය කරන්නේ ඉක්මීති. මෙසේ වනායි ඔබ විසින් ඉක්මීති. මාන්නේ ඔබ මේ කවුචෝපම ධර්ම නිතර මෙනෙහි කරව මානි තොපි යම්සෙන් නොවිසන්නා වූ අල්පසාවද්දී වූ මහා සාවද්දී යම් වචනයක් දක්නාවුද නැත ස්වාමීන්. එයින් මේ මේ සූත්‍ර ධර්ම නිතර මෙනෙහි කරා වේ මෙනෙහි කිරීමෙන් බොහෝ කාලයක් මුළුල්ලේ වැඩ පිණිස සැප සැප පිණිස වෙයි. මේ සූත්‍ර ධර්මයේ භාගතුන් වහන්සේ වදාලා ඉතින් භික්ෂුන් වහන්සේලා බොහොම සතුටු වුණා. ඉතින් අපිට පේනවා මේ